තව කෙනෙක් කියනවා මේ හිච්ච විදියට පටන් අර ගන්නවා මොනම තාලකින්වත් ඒක ආවට පස්සේ ඇවිස්සෙනවා මිසක් නතර කරගන්න අමාරුයි. තව කෙනෙක් කියනවා ඉඳගත් ගමන් වේදනාවක්. ඉතින් මේ ඔක්කොගෙම සඳහන් කරලා තියෙන්නේ අපිට ඕව භාවනා කරන්න ඉස්සරහක් තිබුණා. සිල් දකින්න ඉස්සරහක් තිබුණා. නමුත් ඒක ප්‍රශ්න නෙවෙයි. ඒ මොකද අපේ හිත බොහොම ගොරෝසුයි. අපේ හිතට ඕව එච්චර වැටුනේ නෑ, පය වැදිලා හැපුනේ නෑ. දැන් අර හිත කම්මස්සතා ඥාන සම්මාදිට්ඨිය ඉඳලා සම්ස සම්මාදිට්ඨියට යනකොට සෑම ඉන්ද්‍රියයන්ගෙම සාර්ථකත්වයේ අනුව ඒ ඉදurang ප්‍රණීත භාවයටපත් වෙනවා සංවේදී භාව වැඩි වෙනවා වැඩි වෙච්චාම පිටා නැති ශබ්ද හොඳට ඇහෙන්න පටන් ගන්නවා. පිටා නැති කයේ කයේ වේදනා හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම හිතවිලි හොඳට අන්තර්ගතයත් සහිතව වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේක උගෝදෙනේ කියවන්නේම වෙන නැති රෝගයක් මතුවලා ඉන්නේ. නමුත් ඒක නෙවෙයි වෙන්නේ බොහෝ විට අපේ හිතේ සංවේදී භාවය වැඩි වෙනවා. ඒක නිසා එතනදී අප්‍රමාද වෙනකොට තමයි සමාධි ශික්ෂාවේදී අප්‍රමාද වෙනකොට මේ වහා ප්‍රතික්‍රියා කරන ගතිය, වහා කිපෙන ගතිය දුරට දැනගෙන. ඒකට අපි පොහොර නොදා ඒකට අපි උදව් නොකර ඒක දිහා ඉවසා බලා සිටීමේ ශක්තිය කම්මසගත ඥාන සම්මාදිට්ඨියano කල්පනා කරනකොට කියන්න තියෙන්නේ අපි මේ කකුල වේදනාවක් එනවා කොන්ද වේදනාවක් එනවා උරහිසේ වේදනාවක් එනවා ඉෂේ එකක්කමක් එනවා උගුරේ අමාරුවක් එනවා වගේ සමහර රෝග ලක්ෂණ එන්න පටන් ගන්නවා එන්න පටන් ගත්තට පස්සේ හොඳටම තේන භාවනාවේ නැතුව වෙන වැඩ කරනකොට එන්නේ නැහැ ඉඳගත්ත කමන් තමයි එන්නේ ඉතින් ඊට පස්සේ මේ මිනිස්යා ඒ වෙලාවේ ඉඳලම අර වේදනාවත් එක්ක කැපියක් ඉන්නවා මිසක් කිසිම හිතේ එකලාශයක් ස්පාසුවක් නැහැ. ඉතින් අර බුරුම ඉන්න කාලේ මම හිටපු කාලේ ඒ වියට්නාම් ජාතික කාන්තාවක් දැනට ඉන්නේ ප්‍රංශයේ භාවනා මධ්‍යස්ථානයක් කරනවා ඕනම කෙනෙකුට යන්න පුළුවන්. ඊට පස්සේ භාවනා මධ්‍යස්ථානය කරන ඒ පාසකම්මලත් බුරුමේ ඇවිල්ලා භාවනා කරන සිද්ධ වුණා. අපිත් එක්කම හිටියේ. ඉතින් ඉඳගත්ත ගමන් කොද්දමද හොඳ වියට්නාම් මිනිස්සු සාමාන්‍ය කොටමින් මිනිස්සු එච්චර කොටත් නැහැ. වයසක මද මද වයස උපාසකම් වගේ වේදනාව ඊට පස්සේ භාවනා කරන ස්වාමීන් වහන්සේ කිව්වා මේ වේදනාව නම් සබහාදී පිම්බීමා කිරීම නැතුණාට කවන්න වේදනාව දිහා බලන්න. ඊට පස්සේ ආකෝ මොකක්වත් නැවට පැහැදිලිවම මේ කොන්ද වේදනාවක් වෙනවා දිගටම වත් කරදර කරනවා. දවස් ගාන කමටහන් සුද්ධ කරනදී මගේ මම කලින් යන්න ඕනේ මගේ අර අනික් ස්වාමීන් වහන්සේලාගේ පරිවර්තනය කරන්න ඕන නිසා ඉතින් මම අහගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ කාන්තාව හොඳට මේ ස්වාමීන් වහන්සේ අහගත්තා. පරියන්කෙට එන්නේ ඉස්සරලා නැද්ද කියලා නෑ. පරියන්කෙ නැගිටලා වේදනාවක් නැගිටලා ගියාට පස්සේ නැද්ද නෑ. එහෙමනම් ඒ ස්වාමීන් වහන්සේ ඇතුළත තීන්දුවක් ගත්ත මේක භාවනාවෙන් ආව ප්‍රතිඵලයක් කියලා. අපි නම් කියන්නේ භාවනාවෙන් ආව අතුරු ප්‍රතිඵලයක් නැත්නම් වැරදි ප්‍රතිඵලයක් නැත්නම් නරකක් කියලා. ප්‍රතිඵලයක් කියලා ඊට පස්සේ කිව්වා මේක මේක භාවනා කර්මස්ථානේ කරගන්න. ඒ කාන්තාව හැබැයි මම ප්‍රශංසනීයයි කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියන දේ ඇදහුවා. ඇතෝලා කිව්වා ඒක කියා ගන්න බෑ ඒක වයි දෙන වේදනාවේ ප්‍රමාණය ඉඳගත් ගමන් දැන් බලාපොරොත්තු වෙන්නේම වේදනාවමයි ඒ ගමන්ම එනවා පැයක් හිටියොත් පැය වේදනාවක් ඒ ස්වාමීන් වහන්සේත් වෙහෙස ගත්තේ නැහැ දිගට දිගට දිගට දිගට භාවනා කරලා අන්තිමට කිව්වා මට පේන්නේ ගිය ආත්මේ පොලිස් කාර්යයක් වෙන්නේ කියලා එන්නේ එන කෙනාට දෙන්න තියෙන උපරිම දඬුවම් දීපු නිසා අර කාන්තාවත් ඒක එහෙම බාරගත්ත නිසා මේ වේදනාව කාගෙන හිටිය මිසක් කවදාකවත් කමඨාන් සුද්ධ කරන්න ඇවිල්ලා හිටියෙත් නෑ පරයකට නොගින් හිටියෙත් නෑ මම 96 ආවා 96 වෙලම 2001 යනකොට නිකන් සාමාන්‍ය පැය මාසෙක විතර ගමන ගියාට පස්සේ මේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කරන ස්වාමීන් වහන්සේ මට හම්බුණා හම්බෙලා කතා කරනකොට ওই කාන්තාවත් ඇවිත් රිට්‍රීට් එක ඊට පස්සේ මට කියනවා ඒ යත්ති ජයගත්තයි මම මොකද්ද කියන අදහස් කරන්නේ කියලා මතකද කියලා වගේ සිද්ධිය. මම මට හොඳට මතකයි සමාජ කමදාන් සිද්ධ කරනට වේ. තුමාකාර විදිහට ඒ වේදනාව හරහා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හොඳට සිටියාමත් මනුස්සයා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඒ වේදනාව සම්පූර්ණයෙන්ම කොච්චර වේදනාව වේදනාවක් වුණා කියන කියන්න බෑ. වේදනාව තියෙද්දි කමටහන වඩා ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා දැන් ඉතාමත්ම සතුටින් වේදනාවක් මාගෙන යනවා. ඉතින් ඒකට ඒ ස්වාමීන් වහන්සේ ගත්ත මේ කර්මානුරූපව බෙහෙතට අහන්නේ නැහැ. ඒකට කර්ම රෝගයක් මේ ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ කර්ම රෝගේ මතින් අලුත් කර්ම රැස් කරගන්න එපා. අර කර්ම ගෙවෙන්න දෙන්න. ඒක තමයි කම්මසගතා ඥාන සම්මාදිච්ච අනුව අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම යෝගාවචරයේ විදිහට අපිට පරණ කර්මයක් පරිසම්දෙනකොට ඒක සිද්ධ වෙන්නේ මම මේ කර්මේ පරිසම්දෙන්න දෙන්නේ මේක මෙහෙමයි කියලා නෙවෙයි. මේ දපු ගමන් කවුරු හරි පාට කඩියට හැත්තාවක් කුස ගහගෙන පොල් ටිකක් අරන් ගන්නවා වගේ දඩ ඕම් ගාලා ඇඟකට වැටෙනවා. ඒක කවුරු හරි බයි. ඒ එනකොටම අපි තේරුම් ගත්තොත් මේක මම කරපු වැරද්දකට නෙවෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. එක්ක මේ මිනිස්යා වර්ධල තේරුම් අරගෙන දැන් මේකට මේ මිනිස්යා අර වේග වෙලා ඉන්න වෙලාවේ තමුසේ බනින්න තමුසේ දන්නේ මම වැරද්ද කියලා නැද්ද කියලා කවුරුත් බනින්න කියලා හේතු වෙන්නේ කියෝ අර යාක ගිනි කොටක පටකලෙ ඉගෙන තිබ්බා වගේ දිගටම කේන්ති ඇවිස්සෙනවා. අපිට හොඳටම විශ්වාසයි නේ මේ මිනිස්සයා වැරද්දක නැත්තම් වැරදි නිශ්චය කියන එකට බනින්නේ කියලා අපිට විනිශ්චයක් ගන්න පුළුවන් මේක පරණ අපි කාට හරි අසාධාරණ විදිහට කරපු අකුසල කර්මයන් ඡාගේ වෙනවා දැන් මේක ආපහු දැන් මේක පරිසම්පදන වෙලාව ඇවිල්ලා තියෙනවා අනේ කරුණා කරලා මේ වෙලාවේ අලුත් කර්ම රැස් කරන්න එපා ඒ කියන්නේ මොකද කට ඉස්සර කරන්න එපා මේ මනසට ඇත්ති වෙන්න බණින්දලා කරපන් නිකන් ඊමණට අතපය දිගාරනවා කියලා හිතමු. යේසුස් වහන්සේ නම් කිව්වේ වම් කම වලට ගවන දකුණු කම වල දීපන් කිව්වා. මොකද ඒ කර්ම ගෙවීම නම් කර්ම ගෙවීමක් අවස්ථාවක් නම් තමයි තේරෙන්නේ කොහොමද මේක අසාධාරණ වැඩක්. මම මේ වැරද්ද කරලා නැහැ. මේ බුද්ධයට මම අදාළවමක් කරා. නමුත් ඒ මනුස්සයා කෙලින්ම අයි කිසි වහපියක් නැහැ. කෙලින්ම තමයි හොයාගෙන ඉන්න කෙලින්ම ඒකට දෝෂාරෝපණය කරන නැත්නම් ගහන. ආනේ වෙලාවේ තමයි ප්‍රතිසංකාරය කරන්නේ කර්ම ගේම කරුණා කළ අලුතෙන් මම කර්ම රැස්ම කරත්වා කියන්නේ. ඉතින් මේක ඒ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ නිතරම ධර්ම දේශනා කරනකොට භාවනා කරන අයට මතක් කරන්නේ ඒ විදිහට Tamanට වේදනාවක් එන්න පුළුවන්, ශබ්ද බාධා එන්න පුළුවන්, හිතවිලි බාධා එන්න පුළුවන්. ඒ එනකොට ඒ සමහරට ආවේනිකවම ඒ විදිහටම එනවා. භාවනාවේදීමයි එන්නේ. අනිකලාට එන්නේ. එහෙනම් කල්පනා කරගන්න කර්ම කියන අවස්ථාව මේ අවස්ථාවේදී කර්මයට නිසිදෙද්දි ගෙවෙන්න හරි. අතරමඟ නතර වෙන්න දෙන්නත් එපා. බාධා කරන්නත්. ඒක සඳහා මුල බඳාක බලන්නේ කියලා. ඒ නිසා කර්ම එලකර කර්මයක විපාක අවස්ථාවක් මතුවෙච්ච වෙලාව බව තේරෙන ලකුණු තියෙන නම් එයාට සම්‍යක් දෘෂ්ටියක් තියෙන්න ඕනේ. ඒ වෙලාවේදී මේ සිද්ධියට වාල් නොවි සිද්ධිය මේ විග්‍රහ කිරීමේ ශක්තියක් තියෙනවා. ප්‍රතිචාරයේ විරුද්ධේ අලුතෙන් කර්ම රැස් නොකර සිටීම. මෙන්න මේකට ලස්සන අන්තරේ මම දකින හැටි මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන වචනයක් පාවිච්චි කරන ත්‍රිපිටකයේ පුරාම ඒක හොඳට පරිවර්තනය වෙලා නැහැ. ඒ පරිවර්තන වෙලා තියෙන ආකාරයෙන් අපෝදන බුදුරජාණන් කියන අපන්නක ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාව. ජාතක පොතේ ඉස්ලාම් තියෙන අපන්නක ජාතකය. ඒක සිංහට නගලා තියෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. කියන්නේ ඕනෙම ලෝකේ දෙයක් වෙන දෙයකට අපිට විරුද්ධ නොවී සිටීම අයිතිවාසිකමක් කරගන්න අපිට ශක්තිය තියෙනවා. අපි දැනට කරන්නේ පුළු පුළුවන් දේවල්ට විරුද්ධ වෙන එක. එහෙම නැත්නම් අපි ප්‍රත්‍යක්ෂවවාදී වෙන්න ඇති. ඒක දිගට කවදාකවත් ඉවර නැති නඩු කොටකින් තමයි කෙලවර වෙන්නේ. රැකට් කොටට නිදි ඔළුව තියන්න නැහැ. ප්‍රශ්න. කවදාද විරුද්ධ නොවී සිටීමේ හැකියාවක් මේ සමාධි භාවනාවේදී නැත්නම් කම්මසකත ඥාන සම්මාදිට්ඨිය ඉඳලා සමත භාවනාවට යනකොට නැත්නම් සමත සමාධියට සමත සම්මාදිට්ඨියට යනකොට අත්‍යවශ්‍ය වෙනවා අපිට විරුද්ධව අපේම කිට්ටුවන්ත කෙනෙක් නැත්නම් මට විරුද්ධව මගේම කිට්ටුවන්ත මගේම දරුවෙක් නැත්නම් මගේම සේවකෙක් නැත්නම් මම උගන්ලා හදලා වැඩ ගත්ත කෙනෙක් විරුද්ධව නැගෙන්නේ යමකට යම ලෝකේ යම පල්ලෙකට වැරදි වෙද්ද නැගී හිටින්න පුළුවන්. අන්නේ නැගී හිටින වෙලාවක මේ මනුස්සයාට ඒ දේ කරන්න මොකාකාරී හේතුවක් ඇති. සර්වඥාන්ස කියනවා සබ්බන්තං පතපච්චය. මේ මනුස්සයාට ස්පර්ශයක් ඇතුවයි වැඩි කරන්නේ. අපි මේ ස්පර්ශයේ අනුව මේ මනුස්සයේ ක්‍රියා කරන පිළිවෙල දැක ගන්න නම් ඒක හදන්නවක්වත් එයි මේ මට මෙහෙම කරන්න කියලා ප්‍රතික්‍රියා කරලවත් බැහැ. මේ මනුස්සයාගේ අනුව කල්පනා කරන්නේ එයාට හොඳට නටන්න දීලා ඒ තරහ වෙන්නේ නැතුව අහන්න ඕනේ ඇයි එහෙම වුනේ? මම වැරද්ද කරලත් නැහැ මම බලාපොරොත්තු වෙන දේ. ඒකකට විතරක් කවදා හරි අපිට පුළුවන් මේ මනුස්සයා මොන විදිහේ තර්කණයකින්ද කතාවකින්ද එතෙන්පත් වෙලා තියෙන්නේ කියලා දැනගන්න. ආන්නේ ඉවසීමේ ශක්තිය නැතුව අපිට කවදාහකවත් මේ සමතේකින් සමාධියකින් ඉස්සරහට යන්න අමාරුයි. මේ නිසා මේ සමතේට සහ සමාධියට ආසන්න කාරණා වශයෙන් පංචේන්ද්‍රිය ස්ථා කරන සදා කරන්නේ සති. සතිය පතන සමාධියදී. සතිය මෙන්න මේකට හොඳ ලස්සන සම්බන්ධීකරණය කරන්න දෙනවා. සතිය මේ දේ දිහා බලනවා මිසක් හදිස්සිය විනිශ්චයකට එළඹෙන්නේ නැහැ. මේ මිනිස්සයා වැරදි නැත්නම් මම වැරදි වෙනකොට කායිකෝ ක්‍රියාත්මක කරන්න ඕන වාසසිකෝ ක්‍රියාත්මක කරන්න ඕන කියලා මොකක්වත් නැහැ. සීතිය දිහා බලලා බැල්මෙන් නතර වෙන්න පුළුවන් ශක්තිය සතියේ තියෙනවා. ඒක පහුගිය දවස්වල මේ ඉංග්‍රීසි පොත් කියවනකොට මට හම්බෙච්ච සමහර වචන ටිකක් තියෙනවා ඒක මට ලේසි වුණා මේක තේරුම් ගන්න මම ඉස්සෙල්ලාම නින්න බෑන කාලේ මට සතිය අඳුරලා දුන්නේ choiceless awareness කියන වචනේ be aware without the choice මට දැන් බනිනවා නැත්නම් මට ගහනවා නැත්නම් මට ස්තුති කරනවා නැත්නම් මට තෑගි දෙනවා ඒ දේ දැනගන්න ඕන අවදි භාවයක් තියෙන්න ඕන එළබිලා ඉන්න ඕන නමුත් ඒකෙන් ගහන එක හොඳයි නැත්නම් තෑගි දෙනවට වැඩිය. නැත්නම් තෑගි දෙන එක හොඳයි ගහනවට වැඩිය කියලා තෝරන්න යන්න. බණින එක හොඳයි ස්තුති කරනවට වැඩිය. නැත්නම් ස්තුති කරන එක හොඳයි බණිනවට වැඩිය කියලා තේරුමක් බේරුමක් ගන්න එපා. අපිට ඒකට විරුද්ධව නොවී සිටීමේ අයිතිවාසිකම් බුදුහාමුදුරු දීලා තියෙනවා. ඒ නැත්නම් ආනාපානය කරනකොට වේදනාවක් කියලා. වේදනාව හොඳයි ආනාපානිය හොඳ නැහැ කියලා නිශ්චය කර යන්න එපා. එතන ආනාපානිය කරන වේදන එන්නේ නැහැ. ආ එතකොට දැන් මට හොඳට ආනාපානිය කරෙන් හදන වේදන නාපේ කොහොමද කියලා නිශ්චය කර යන්න එපා. මොකද අපි විනිශ්චය කරයි කියලා මේ දේවල් වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ වේ දේවල් වෙන්නේ මොකද්දෝ ධර්මතාවයක් අනුව. කම්මස්කත ඥාන සම්මාදිට්ඨිය වගේ සමත ධම්මාදිට්ඨියක් අනුව සිද්ධ වෙන්නේ. අන්නේකට විරුද්ධ නොවි බලා සිටීමට ඔය බටහිර යෝජනා කරනවා තමයි මේ choiceless awareness කියන්නේ. ඒක අපන්නක ප්‍රතිපදාව කියන එක විග්‍රහ වෙනවා වගේ මට පේනවා. ඊට පස්සේ බටේර මානසික විද්‍යාවේ සඳහන් කරලා තියෙනවා evenly suspended attention කියලා. හොඳටත් නරකටත් සමාකාර වූ ඒකාකාර අවධානයක් අපි ළඟ තියෙනවා. හරියටත් වැරද්දටත් ඒකාකාර වූ සමාකාර වූ අවිනිශ්චිත වූ අවිනිශ්චිතයි කියලා කියන්නේ පරාජිත නෙවෙයි. තියෙන එක තම නොයලෙච්ච අපන්නක අවිරුද්ධ ප්‍රතිපදාවක් තියෙනවා. එන්න මේ දේ පුරුදු වුණා නම් සර්වඥසර සඳහන් කරන විදිහට සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස න චේතනාකරණියෝ අවිප්පටිසාරෝ මේ උපජ්ජතුති ධම්මතායේ සා භික්ඛවේ සීලවන්තස්ස අවිප්පටිසාරෝ කියන වචනය අමුතු තේරුමක් තියෙනවා සීලවතෙකුට මානෙ කවදාකවත් මට හිත විපිලිසරන වේවා කියලා ප්‍රාර්ථනා කළ යුත්තක් නැහැ සීලවන්තයාට ධර්මතාවයෙන්ම විපිලිසරකම නැති වෙනවා විපිලිසර නැති වීම තමයි සීලෙන් හම්බෙන ආනිසංසය එහෙම නැත්නම් ওই සීල ඇති ඇල්ල බල්ලෙකුට කමන්නේ. වැඩක් නැහැ ඒ සීලෙ. ඒක නිසා සීලයේ රැකීම නිසා විපරිසරකම වැඩි වෙලා තියෙනවා නම් හිතාගෙන ඉන්න භාවනාව හොඳ ප්‍රගමනයක් මේ පෙන්නන්නේ. නමුත් ඒක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපි දන්නේ නැහැ. මොකද මේ ඇති විපරිසරකමත් එක්ක අපි හැප්පෙන්න හදනවා. මේ විපරිසරකම එන්නේ නුරුස්නා ගතිය. මේ විපරිසරකම එන්නේ අනුගේ වැරදි දක්න ගතිය. විපරිසරකම එන්නේ අසන්තුෂ්ඨතාවය. විපරිසරකම එන්නේ ඒකට අපි උත්සාහ කරන්න හදන නිසා, ව්‍යාපාර කරන නිසා. මේ විපිලිසරකම එන හැටි, පවතින හැටි, යන හැටි කිසියම් තේරුමකින් බැලන්සෙන් තොරව. හේතුව රූප ධර්මයක් වෙන්න පුළුවන් විපිලිසරක කියන්නේ නාම ධර්මයක්. ඒකම දිහා බලන්න පුළුවන් ගතියක් ආවොත් ඔය සමාධිය කියන එක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. අපි කරන් හදාන්නේ මේවා මොකක්වත් නැතුව සුත්ත වශයෙන් ත්‍රිජීවන් දේශයක් උඩ කියලා මට දැන් සමාධියයි කියලා බලන්න. එහෙම නෙමෙයි මේකට කළ යුත්තක් තියෙනවා අපි සීලෙන් අනුග්‍රහ කරලා පස්සේ සුතයෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහ කෙරුවොත් තමයි අපිට සමාජ අනුග්‍රහයට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ විදිහට යම් කිසි කෙනෙකුට මම දැන් සිල්වත්. ඒ නිසා මම යටින් සතුන් මැරීමක් කරගම් කිරීමක් ආදී කාය කර්මවලදී කර්ම වෙන්නේ. ඒක නිසා මම මරණයට සූදානම්. කරදරයකට සූදානම්. ඒ නිසා මගේ හිතේ විපිලිසර වෙන්න දෙයක් නැහැ. වෙන ඕනම දෙයක් සීල් නැති කාලයට වැඩිය සීල ආරක්ෂා කරන නිසා සීල ධර්මයෙන් මාව ආරක්ෂා වෙයි කියලා ඒ ධර්මතාවයට ඒක දීලා යන්න දෙන්න පුළුවන් නම් ඔන්න විපිලිසරකම නැතිකම අත්විඳින්න පටන් ගන්නවා. අවිප්පටිසාරත්වෝ භික්කවේ න චේතනාකරණීයෝ පාමොච්ඡං මේ පීති පාමොච්ඡං මේ උපජ්ජතුති. ධම්මතායේ සා භික්කවේ අවිප්පටිසාරත්ව පාමොච්ඡං. සර්වඥන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක්ගේ හිත විපිලිසර නැත්තම් අන්දමන්ද නැත්තම් දෙකට දෙකවර වෙලා නැත්තම් විසිලා විසිලා නැත්තම් ඒ මනුස්සයා ආයෙ ප්‍රාර්ථනා කරන්න ඕනේ යදින්න ඕනේ යාඥා කරන්න ඕනේ අනේ මට හි මගේ හිතට තරුණ ප්‍රීතිය පහළ වේවා කියලා. ඒක ධර්මතාවයක් කියලා කියනවා මේ විපිරිසර නැති හිතට තරුණ ප්‍රීතිය. ඒ තරුණ ප්‍රීතිය කියන එක පොතේ සාමාන්‍ය සඳහන් කරන්නේ ඉඳපු ගමන් ඇඟේ මේ තැන්තන් වලින් නිකන් බුබුලු දානවා වගේ එක පාරට මේ ක්ෂණිකව පුංචි පුංචි පුංචි පුංචි දේවල් පහළ වෙන්න පටන් ගන්නවා. තාමත් පුංචි නමුත් කවදාකවත් තේරිච්ච නැති විදිහට මේ ඇඟ හරියට මේ පුංචි බබෙක් හොඳට නිදාගෙන ඉන්නකොට එයාගේ අතපය හොල්ලන්නේ. ඒ වගේ මේ ඇඟේ යම් යම් යම් මේ සුව සේවාවල් වගේක් එන්න පටන් අර ගන්නවා. දිගහැරීම් සම්වද මේ සමතුලිත කිරීම සුව සේවාවල් වගේක් කරනවා ආනාපාන කරනකොටම තේරෙනවා ඇඟ තමන්ම හිරි අර ගන්නවා වගේ කෝරු ගතිය අර ගන්නවා වගේ ක්ෂණික දේවල් පේනවා. ඊට පස්සේ කුද්ධික පිට ක්ෂණික වගේ එනකොට සඳහන් කරන පහඩ පුංචි ශුක්‍යයක් හදනවා වගේ ගැසිලියෙන්න පටන් අර ගන්නවා රෝමෝත් ගමන සිද්ධ වෙන්න පටන් ගන්නවා ඇස්පිල්ලක් ගැහෙන්න පටන් අර ගන්නවා එක්ක එක මස් පිටුවක් තනී කර නටන්න පටන් අර ගන්නවා අනිත් වගේ පුංචි පුංචි පුංචි දේවල් එන්න පටන් අරගන්න. ඒක අර සීලයකුත් නැතුව පිළිසරකමත් අඳුරන්නේ නැති කෙනෙක් නම් සමාහට භාවනා වැරද්දක්. එහෙ නැත්නම් මේ මොකද්ද මේ විකාරයක් වෙන්න හදන්නේ කියලා කලබල වෙන්න ඉඩ තියෙනවා. මොකද සීලක පිළිතලා පිපිලි සරණදී හිතකින් බලන හිතියොත් මේ ප්‍රමෝදය කාමෝච්ඡම් කියන එක ඇති වෙන හැටි තමයි. මේක කියන තරුණ ප්‍රීතිය කියලා. ඉතින් පාමොද්දස් පමුදිතම් වික්කවේ න චේතනාකරණීයෝ පීති මේ උපජ්ජතුති ධම්මතායේ සා වික්කවේ පමුදිතස්ස පීති. මානි මේ ප්‍රමෝදේ පහළ වෙච්ච කෙනාට තරුණ විදි පහළ වෙච්ච කෙනාට කවදාකවත් අනේ මට බලවත් ප්‍රීතිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. ඉල්ලා හිතෙන දෙයක් නෑ. යදින්න දෙයක් නෑ. ප්‍රාර්ථනා කරන දෙයක් නෑ. මේ තරුණ ප්‍රීතියට ඉඩ දුන්නොත් ඒක අනිවාර්යයෙන් බලවත් ප්‍රීතියක් වඩපත් වෙනවා. ධර්මතාවයේ සාපේක්ෂව පාමොච්චස්ස ප්‍රීති. මේ ක්ෂණික ප්‍රීතිය කුතික ප්‍රීතිය ඇති වෙච්ච එකනට පොතේ සඳහන් වෙන පස්සනක් ප්‍රීතිය ඉතුරු ප්‍රීති ටික ඒ කියන්නේ උබ්බේකා ප්‍රීතිය නම් වූ වතුරකට බැසගත්තා වාගේ විනාඩි ගාණක් කයක් තියෙනවද නැත්ද ආනාපානෙන් පයන් කිව්වත් හිත යන්නේ නැතුව හොඳට මොන දීලා ආනාපානෙම නිකන් කටමැටි පිටියකට ගොම මේ මැටි රිච්චකින් තමලා ගැහුවා වගේ 탁 ගාලා අල්ලයි. කිසියම් පාලනය කරන්න දෙයක් නැහැ හොඳට භාවනා යන වෙලාවල් එනවා. මේකටත් එහෙම යන්න දුන්නොත් උප්පේගා වේති කියන විදිහට නිකන් කිරිපා කිරිවට කිරි භාජනයක් රත් කරගෙන යනකොට අර ඇතුලෙන් ගොජ දාගෙන ඉන්න හොඳට තේනවා රෝමෝත්ගමනේ වේගෙන ඒක පුරාම පැතිරෙන ගතිය. අවසානයේක භරණාපේජය කියනකොට කිරියලි උතුරලා ගියා වගේ හොඳට තේරෙනවා මේක හැතපෙන ගතියක්. මේ විදිහට බලවත් පීචියෙන් පටන් ගන්නවා. එන විදිහට පීචි මනස කායෝ පස්සම්පති. මේක එනකොට කලබල කරන්නේ නැතුව මේ නිසින්ින්දේ ධර්මතාවයට ඉඳ දීලා ඒ ප්‍රීතිය තහවුරු වෙන්න කලපතියක් වෙන්න පටන් ගන්නතර පස්සේ පස්සම්බනේ නම් වූ සංසිධීමක් ඇති වෙනවා. ප්‍රීති කියලා කියන්නේ ඇත්තට කැළඹිල්ලක් වගේ දෙයක්. හරි බත්තරිය හොඳට ඉන්නාට පස්සේ බත්තරිය හැතපෙනවා කියන එකක් කියන්නේ. ඒක විශාල කෝඩයක් ඇවිල්ලා වැසතර පස්සේ විශාල සංහිඳියාවක් එන්නේ. අන්නේ වගේ මේ ප්‍රීතිය ගියාට පස්සේ විශාල සංහිඳියාවක් එන්න පටන් අර ගන්නවා. ඒකට කියන්න පුළුවන් කිසිම ආයාසකින් තොරව. අනායාසයෙන්ම ආනාපානෙ හිත හිටිනවා. ආනාපානෙ හොඳටම සංසිඳියා. හැපෙන තැන වැටෙන්නේ නැහැ. කිසිම ප්‍රයත්නයක් කරන්න ඕනේ සම්පූර්ණ ප්‍රයත්නකින් කරන්න බැරි තරම් ඉති පිළිච්ච ගතිය සම්පත්‍ති කරගතිය සන්තුෂ්ටි කරගතියක් එනවා. මෙතෙන්ද එනකොට භාවනා කරන්නේ සහ කරන දෙයක් නැතිව භාවනාව කෙරෙන දෙයක් බවත් අපිට තියෙන හුදු නිරීක්ෂණයක් පමණක් බවත් තේරෙන පටන් ගන්නවා. අන්නේ පස්සද්දී කාය තමයි පස්සද්ද මන දෙක තමයි සුඛය කියන එක මේ ලෝකේ කිසිම දවසක ආමිෂයෙන් රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ වලින් ලබන්න බැරි නිර්ආමිෂ වූ සුඛයට පාරපාර කරනවා. ඒ චන්තරය හුදුවටම ප්‍රසාද වෙච්ච නැත්නම් අපි කියන පස්සම්බනේ වෙච්ච නැත්නම් සංහිදිච්ච අවිප්පටිසාර වෙච්ච එහෙම නැත්නම් ඌප සමනේ නෝ ඌප සමනේ ඌ සංසිද ඌ ඒ කායසිත දෙක එහෙමම සමහරට මෙතන ප්‍රශ්නේ හිටින්නේ හුගව දෙනකොට එන ප්‍රශ්නේ හිටින්නේ මෙතකොට මෙතෙන්ට එනකම් පාර පෙන්නකෝ ආනාපානෙ පේන්නේ නැතුව යනවා. හැපිච්ච තැන නොදැනී යනවා. මේ කය ඉඳගෙනද හිටගෙනද කියන එක නොදැනී යනවා. කොච්චර වෙලා ඉඳගෙන හිටියද කියන එක නොදැනී යනවා. වෙන විදිහට කියනවා මේ සාමාන්‍ය අපි ලෝකයේ මම ආයනේ මනින්න ගන්න උපමාන දෙක කාලය සහ දේශය කියන දෙක ඉක්මවන වෙලාවක් එනවා. එහෙම නැත්නම් කියනවා නම් මේ සාමාන්‍ය භෞතික විද්‍යානුකූල කියනවා මේ ගුරුත්වාකර්ෂණ ශක්තියෙන් හොද ආහරණ වෙලාවක් එනවා. අපි නිකන් ඔහේ අහසේ පා වෙන ගුරුත්වාකර්ෂණ නැත්නම්ක සිදුවෙන වැඩක් වගේ නැත්නම් මේ කක්ෂ ගත වෙලා නෙමෙයි කක්ෂ නිරුද්ධ වෙච්ච වෙලාවක වෙන දෙයක් වගේ මේ ලෝකේ තියෙන නීතියේ තියෙන බලපන්නේ අපි කියනවා නිව්ටෝනියන් නිව්ටන් අයිසෙක් නිව්ටන්ගේ නීති නෙවෙයි එතෙන්දි බලපාන්නේ අයින්ස්ටයින් වහගත්ත මේ ක්වොන්ටම් නීති වගේ ආහනේ වෙනසට යන්න පටන් අර ගන්නකොට ඒ කලබල වෙන්න ඉඩ තියෙනවා මේක මේ වැරදිලාද පෙරදිලාද කියලා. එහෙම නැති වුණොත් තමයි ඒකට සමාදාන වුණොත් තමයි ඒකට ලෑස්ති වෙලා ගියොත් තමයි සුඛය. මේ සුඛය තමයි සමාධියට ආසන කාරණා. ඒ නිසා කම්මසගත ඥාන සමාධියට ඉඳලා යනකොට මේ පාර සුන්දර ගමනක් තියෙනවා. තතමන්ද ඉල්ලා හිටින්ද එහෙම නැත්නම් දුෂ්කර ක්‍රියා කරන්න මොකක්වත් නැහැ. එනිසා යම් වෙලාවක අපිට ඒ ගමන දුෂ්කර නම් දුර මතක තියාගන්න මීට කලින් තියෙන සීලයේ නැත්නම් සම්මා දිට්ඨිය කියන දෙකේ මොකක්දෝ පටලවිලා තියෙනවා අපි මේ මමයා සන්තෝෂ කරන්නයි හදන්නේ. ආත්මේ සන්තෝෂ කරන්නයි හදන්නේ ඒක කවදාකවත් කැමති නෑ. තමන්ගේ අනන්‍යතාවය දිලිනවා. ඒක හැම වෙලාවෙම බලන්නේ ලතලත අවස්ථාවේ මම යතාවු වෙන්නයි නැත්තම් මේ සක්කාය මේ ආත්මේ තහවුරු කරන්නයි ඒක පෙන්වන්නේ නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් කෙරෙන වැඩක්. ඇත්තට මේ ප්‍රඥා භාවනාවට එනකන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම නොතේරුණාට මේ සමාධියට යන්නත් යම් ප්‍රමාණයකට ඒ වගේ අතහැරීමක් කෙරෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒ බුද්ධජානනාංශයේ පහළ වෙන්නේ ඉස්සල්ලා මේ ධර්ම සාක්ෂාත් කරගත්තා වූ මේ සෑම ඉෂිණාංශලාම ඒ ගිහි සම්පත් අතහැරියා ඥාති සම්පත් අතහැරියා අභිනිෂ්ක්‍මණයක් කරා අභිනිෂ්ක්‍මණය කරනවා කියලා කියන්නේ මේ කාම සම්පatti කියන මේ ආමිෂ සැප පිළිබඳ නෝල භාවය නැත්නම් ඒක පිළිබඳව කොනක හෝ ඉතී ආසාවක් තියෙන තාක්කල් කවදාකවත් ඒ පස්සද්ධියවත් සුඛේවත් එන්නේ ඒක ඒ ධර්මයේ නාමයෙන් එහෙම නැත්නම් ධර්ම ගෞරවයෙන් తాවකාලිකෝ හෝ අතහැරියේ නැත්නම් අපි ආමිෂ සත්‍යයකම ගොදුරු වෙලා ආමිෂ සත්‍යයට බැල්මේ වරකම් කරමින් දාසකම් කරමින් බැගෑවෙමින් කදාක සත්‍ය වෙන්නේ තත්ත්වයට යනවා. නමුත් අපි අර කම්මසගත ඥාන සම්මාදිටිය අනුව හෝ එහෙම නැත්නම් එහා ගිය ධර්මයේ අහලා සම්පූර්ණ නෙවෙයි. తాවකාලික හොයේ ඥාති බන්ධන භාගෝග බන්ධන වලින් අයින් වෙලා මේ ධර්මතාවයට සූදානම් වෙනවා. සම්මිය දෘෂ්ටියෙන් කටයුතු කරනකොට ඒ ආනාපාන සතිය වගේ කර්මස්ථානයක වැඩ කරන කෙනාට ඒ අරමුණ කීකරු වේගන එනකොට ඇත්තටම කියනවා භාවනා ප්‍රධාන කටයුතු රාශියක් හමාරයි. නමුත් ඒ එන ධර්මතා ඒන පණිවිඩ, ඒන භාෂාව දන්නේ නැති නිසා යෝගාචර ප්‍රතික්‍රියා කරන්න යෑමේ අනවශ්‍ය ගෙවෙන කර්ම වෙනුවට අලුත් කර්ම රැස් කරන ගතියක් තියෙනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ ඒ සත්‍ය විදේ සහ විදර්ශනා ඥාන කියන පොතේ සඳහන් කරලා තියෙනවා යෝගාචරයා හතර මහා භූතයන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. මහා භූතයන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා. මේ මහා භූත ධර්ම කියන්නේ ඒ පාට ව්‍යාපෝ තේජෝ වායෝ කියන ඒ ධර්ම අපිත් එක්ක කතා කරන්නේ සිංහල ඉංග්‍රී හීබ්‍රු කර්මයේ ලතින් වගේ භාෂාවල වලින් නෙවෙයි. ඒකත් ඒ කතා කරන්නේ පඨවි ධාතු ආපුවාම බර ගතිය දැනෙනවා. ඒ ගාරු පඨවි ධාතුව ලහු පඨවි ධාතුව ආපුවාම හැලු ගතිය දැනෙනවා. එතකොට අපි භාවනා කරනකොට ආනාපානය ඇතුළත හෝ පිටත හෝ මේ බර ගතිය හැලු ගතිය දැනෙනවා නම් ඒක මංගල දුමංගල හොඳ නරක වශයෙන් නෙවෙයි පටවි ධාතු වශයෙන් තේරුම් ගන්න දරගන්න. තීජෝ ධාතු ආපුවාම උණුසුම ශිෂ්‍යතර වැටෙනවා. ඉතින් ඔන්න මේ වගේ උණුසුම් දවසක භාවනා කරන උණුසුමක් ආවොත් අපි ඒක නරකක් විදියට සලකනවා. සීතලක් ආවොත් හොඳක් විදියට සලකනවා. නමුත් මේ තීජෝ ධාතු අපි ළඟට එන්නේ අපිට හොඳ නරකක් දුක සපක් දෙන්නේ. එයාගේ නියාමයේ කියලා දීලා යන්නයි. එයාගේ තියෙන ගතිය තමයි උණුසුම සීතලද. අපි තමයි උණුසුමේ ඉන්නකොට උණුසුම හොඳ නැති වුණාට සීතලේ ඉන්නකොට උණුසුම හොඳයි. සීතලේ ඉන්නකොට උණුසුමට හොඳයි කියවට සීතලේ ඉන්නකොට සීතලට හොඳ නැහැ කිය. නමුත් මේ සීතලයි උණුසුම දෙකම එකතු කරලා තමයි තීජෝ කියන්නේ. ඒක ඇතුලේ තියෙන සම්පූර්ණ විරුද්ධ ධර්ම දෙකක්. කඩදාක ගැටුමක්. අපි ළඟට ආවට පස්සේ අපි ඒකට දෙන නම් වන වල හැටියට අපි ඒවත් එක අරක සුබයි මේක අසුබයි කියන නම් ප්‍රශ්න ඇති කරගන්නවා. ඒක වායෝ ධාතුව ආවම කම්පන ගතිය තියෙනවා. අපි සලනවා. එහෙම නැත්නම් නිසල්මන්ම දරණ ගතිය තියෙනවා. ඉතින් භාවනා කරන සමාහට මස් පිටු රජින ගතිය, ස්පින්නම් ගහන ගතිය, එහෙම නැත්නම් ඒ නාසිකාග්‍රේ වුණත් නිකන් දත් ගලවන්න ඉන්ජෙක්ෂන් ගහලා ඒ හිරියන කොට ගැලවිලා යනකොට වගේ එක එක එක එක ලකුණු පෙන්නන මුළු ඇඟ පුරාම වතුර වැටලා දී බිඳු ගලන්නාසේ නැත්නම් ඉදිකරු දුවන්නාසේ කෝමි නගලන්නාසේ নাනා ආකාර චංචල කම්පන දෙන ඇස්තරලා බලන්න හිතෙන තරමට පැහැදිලිව පේනවා. ඒ සියලුම මේ වායෝ ධාතු හොරමන්. ඒ වගේම ආපෝ ධාතු ආපුවාම නැකිරෙන ගති සහ පිදු කරන ගති. ඒ පිදු කරන ගති ආපව සමහරට ටයර් ටිප්යක් දාලා ඇඟ වටේ ඔතන්නා වගේ කිර කරන ගතියක් එනවා. තිබුරෙක් ඇවිල්ලා වෙලා ගත්තා වගේ කිර කරන ගතියක් එන්න පටන් ගන්නවා. තව සමහර වෙලාවට මේ හොඳට අහලා ඉන්න විමසි පොදියකට දුම්බිමක් වගේ එකපාරට විසිරියනවා වගේ ඒ සම්පූර්ණයෙන්ම විසිරියන ගතිය. මෙන්න මේ ලකුණු මිස වෙන මොනම දෙකින්වත් අපිට sannivedanayak මේ දැනගන්න විදියක් නැහැ. නමුත් අපි මේ සෑම දෙයකටම හොඳ නරක හරි වැරදි දාගෙන අපි මේ සම්මුතිය දාගත්තට පස්සේ සමහරක් ඒවා හොඳයි කියනවා සමහරක් ඒවා නරකයි කියනවා. සම්මුතිය නාගපැත්තේ පාට මේ සේරම හොඳයි. මේ සේරම භාවනා ප්‍රතිපද. ඉතින් එවුවා දරා කියා ගන්න ගතියක් අපි ළඟ නැතුව තෝරන්න ගත්තොත් choiceless වෙනසික තියේදී choice කරන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම එක හැක් වහගත්තා වගේ නැත්නම් දෙන්නෙක් වැඳපු කරත්තේ ඒක ගුණයක් අදින අනිත් එක නැද්ද නැතුව වගේ නැත්නම් වාහනයක ලයින් මුස් ඇති වුණා වගේ ඉතින් පැත්තකට මොන තාලින්වත් නැතර කරන්නේ ඒ ඌරුවට ගියොත් එහෙමම හොඳට ඒකේ ඌරුව හුරේවට කියන්න පුළුවන් නම් ධර්ම සාකච්ඡාව මතු කරන්න පුළුවන් නම් ඒක නැමෙන්න පුළුවන් නම් තේරුම් කරලා දෙන්න පුළුවන් මොකක්වත් ඒක දෙයක් නැහැ. ඒකට අහුම්කම් දෙනකොට අහගෙන ඉන්න ඕනේ පුද්ගල ભેදයෙන්තරෝ විමර්ශ මොකද්ද මේ කියන්නේ කියලා. බලහන යනකොට වචන දෙක තුන යනකොට තේරෙනවා මේ එක පැත්තකට අද වෙලා තියෙනවා. චප්පල ගතියක් තියෙනවා. වංක ගතියක් තියෙනවා. දෙකට සමබර නැහැ. අනේ සමබර ආවට පස්සේ බාධක ධර්ම එන්න එන්න එන්න බාධක ධර්ම මතින් ඒක සාධකයක් වඩපත් කරගෙන ඉදිරියට යනකොට හරි සෙල්ලක්කාර වෙන භාවන ජීවිතය. ඒකෙන් කිසිසේත්ම හිතන්න එපා මේ දුක අඩු වුණාවත් නැත්නම් දුක නැහැ විචේචයක් කියලා. අපිට තියෙන දුක හරහා යන්නේ. ඔබේට ලෑස්තිලා යන මේ දුක කියන එක නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඉතින් මේකෙදි මම මතක් වෙන හොඳ නිදර්ශන කතාවක් විහිළු කතාවක් ඔය ගිය පාර මම මේ වෙලින්ටන් වලට ගිය වෙලාවේ මට හම්බුණා ඇමරිකාවේ ඉන්න මේ හේනකොළ ගුණරත්න හාමුදුරුවෝ බන්ටිජි හරියට වේග කතා කරනවා දැන් හොඳට වයසයි ඒ වුණාට එතකොට අපේ සුබතරන් නායක හමුදුත් හිටියා. ඒ ශාංශ කියනවා මේ ඊලන්දාරියෙක් බොහොම අභිවෘද්ධිය කැමති දිග දිනුවට කැමති ඊලන්දාරියෙක් කියලා නක්ෂත්‍ර කාලේ කාත බල කාත්‍ර කියන මම මේ පාට හොඳ ගානක් කියලා අත්දික් කෙරුවා. ඊට පස්සේ අර මිනිස්සයා නිකන් මොන පැගිරි කරගෙන කිව්වලු මහත්තයෝ මේක නම් බලනකොට අවුරුදු 39යි මාස 9ක් යනකම් හරිම අපලයි. මන්ට විවාහ වෙන්න එපා විවාහ වුණොත් ගෑණි මැරෙනවා. බිස්නස් එකට සල්ලි දාන්න එපා කියලා අනිවාර්යයෙන් මේක වංකොලොත් වෙනවා. අධ්‍යාපනයක් කරන්න ගියාම පේල් වෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් දිගින් දිගට දිගින් දිගට මෙයා කියනවලු 39යි මාස 9ක් වෙනකම් අපලයි. පරිසංගය. ඊට පස්සේ අරමංශයකින් කරන්න දෙයක් නැනකොට ඔකදී ඒක හරි දැන් 39යි මාස 9යි පස්සේ මොකද වෙන්නේ? එදාටත් ඒ ටිකම එනවා එකවල පුරුදු වෙනවා කියනවා. එච්චර. 39යි පස්සේ අපල ගෙවෙන්නේ එහෙමයි. අපිටත් ඔය භාවනා කරන්න යාම ඉස්සල්ලාම ගත එකක් වම්බඩ එකක් වකොන් දෙකක් වකවුවා අපි දන්නේ මේක මටම වෙච්ච දෙයක් මේකට වෙනමම බේතක් ඇති මේකට වෙනමම ගුරුවරයෙක් ඇති අනේ මට කවදා යා හම් වෙයිද කියලා ජීයෙන් කටහඬ බලා ඉන්නවනේ වේදනාව දිහා බලන්නේ නැහැ. මොකද මේක නොවිය යුක්තක් කියලා හිතයි. භාවනා කරද්දී වාසේ හිතවිලි නොආයුක්තක්. ශබ්ද නැසිය යුක්තක්. නමුත් අපි කවදා හෝ අන්නර විදියට හැප්පෙන ගතිය අතහැරලා නැත්නම් ප්‍රතික්‍රියා කරන ගතිය අතහැරලා මේ මම ඉන්නේ ආස්වාසේ නෙවෙයි මම ඉන්නේ ශබ්දයක. ආස්වාසේ නම් නාසිකාග්‍රේ තියෙන දැන් තියෙන්නේ මගේ විඥානයේ කම්බරේ. ආයේ සාධ්‍යයක් ඇවිල්ලා කියන්නේ කියලා ඒ සාධ්‍යට අපි හිත යොදලා ඒ සාධ්‍යේ මංගල දුමංගල භාවයේ කල්පනා කරන්නේ නැතුව සාධ්‍යයක් සාධ්‍යයක් කියලා මෙනෙහි කළොත් අපිට තේරෙන පටන් අර ගන්නවා දැන් අපි ප්‍රධාන ගමනේ යටි අතුරු පාරකට වැටලා ඉන්නේ. ඊට පස්සේ සාධ්‍ය යොදනාට පස්සේ අපිට අපව එන්න ඕක පුළුවන්. එහෙම නැත්නම් මේ සාධ්‍යය අපිව වශී කර ගන්න තියෙන අවස්ථාව හෝ නැති කර ගන්න පුළුවන්. දැන් දන්නවා අපි මූල කර්මත්තානේ නෑයි. වේදනාවක් එනකොට ඒ ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ වේදනාවට වැඩිය ආස්වාසයේ විඳීම අත්දැකීම වැඩි නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට වේදනාවක් තියෙන බව දන්නේ නැහැ. ඉතින් අපි ආස්වාසයේ මේ මේ ප්‍රස්වාසයේ කියලා නාසිකාග්‍රෙම කියන්නේ. ඉතින් මේ වේදනාව මෙහෙම තියෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් යාගේ තීව්‍රතාවය වැඩි කරලා යම් වෙලාවක ආනාපාන ශීලතාවේ ඉක්මෝලා ගිය ගමන් අපි සම්පූර්ණ අන්දමන්ද භාවයට යනවා දැන් මොකද කරන්නේ? ආනාපානේ ඉන්නවද වේදනාවට යනවා. ඉතින් ඒ ගුරුවරෝ හරියටම නිකන් අනුමාපනයක් කරලා පෙන්නනවා වගේ කියනවා වේදනාව හා සමසවම ආනාපාන තියෙනවනම් ආනාපාන ඡන්ද දෙන්නේ. ඔන්න ඊගාවට අවස්ථාවක් වෙනවා වේදනාව ඉක්මවා යන විදිය අධික තීව්‍රතාවයක් මේ ආනාපාන ඉක්මවලා යන අධික තීව්‍රතාව වේදනාවක්. ඒකෝට මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඒකෝට වේදනාව හිත ගිහලා ඉවරයි. ඒතර යෝගාචරයෙන් අහන්න අහලා නෙවෙයි වේදනාව හිත පැහැරගන්න. බහැර ගන්නකොට මතක තියාගන්න කියනවා මගේ හිත දැන් තියෙන්නේ ඥානිකාග්‍රේ නෙවෙයි දකුණු ධන හිසේ කිය. වේදනාව කියන තැන. එතකොට මේ වේදනාව මට කොහොමද පේන්නේ? ආයෙත් කපනවා වගේ වැටේ. පුච්චනවා වගේ වැටේ. අනිනවා වගේ වැටේ. මිරිකනවා වගේ වැටේ. එක තැනකද වැටේ. පතාසයකද තියෙන්නේ. ඇවිදින වේදනාවද කියලා ඒ දැන් ආනාපානේදී යම් ආකාරයක ස්වභාවික ලක්ෂණ බල බල හිටියනම් ඒහා සමානව අර වේදනාවේ ස්වභාවික ලක්ෂණ බැලුවොත් එයා සමාන ලක්ෂණ ප්‍රමාණයක් මේ බාධා මතින් ගන්න. ඒ තමයි වෙන වෙලාවක් තියෙන. ඒකට අපි පාවා දෙනවා. නමුත් පාවා දෙනකන් අදුමා නාසිකාග්‍ර නෙවෙයි තියෙන මේක දානහිසේ. මේක දැනෙන්නේ මට මේ ආකාරයෙන් කිය ඒ ඉනිනදී අපිට බලන්න පුළුවන්කම තියෙනවා නම් අපිට ඒ තුලින් උනත් සමාධියක් ගන්න පුළුවන්. හැබැයි මගේ මේ දේශනා විලාසයෙන් මම මේ ගොඩාක් පෙන්ලා දෙන්න හදන්නේ විපස්සනා සමාධියක් ඇති කරගන්න හැටි. සමථ සමාධියට මේට වැඩි ටිකක් වෙනස්ව මේ විග්‍රහය යන්න පුළුවන්. ඔය විපස්සනා සමාධියක් යනකොට නම් කොයි අරමුණ ආවත් මේ ඉන්නේ මේකේ කියලා හරියට දැනගෙන ඒක යොදා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් ඒක මම සඳහන් කරන ප්‍රතික්‍රියාව කිරීම වශයෙන්. ඒ අරමුණත් එක්ක හඳුනා නොගෙනගෙන අරමුණ වෙනස් වුණාට මතුවෙච්ච අරමුණ කියවා ගන්න පුළුවන් තත්යකටපත් වුණොත් පළවෙනි දවසේ නම් බැරි වෙයි, දෙක බැරි වෙයි, තුන බැරි වෙයි. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර දැරීමේ ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙනකොට මා අම්මතර යෝන් සමාජ කාඩ බලපාන සාධක රාශියක් හම්බ වෙනවා. මම හිතන්නේ ඒක වඩා ගැළපෙන්නේ විපස්සනා සම්මාදිට්ඨිය කතා කරන වෙලාවට කියලා. මෙතෙන්දී අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ගත්ත සතිය දිගට අඛණ්ඩව පවත්වා ගන්න යාමට අවශ්‍ය කරන උපක්‍රම යොදන එක. ඊට පස්සේ ඒ සතිය දිගට යන්න යන්න අනිවාර්යයෙන්ම සමාධිය තමයි ආසන්න කාරණා වෙන්නේ. නමුත් අපිට වෙන්නේ මොකද්ද? අර රූප ධර්මයක් වශයෙන් අපි හිතනවා නාසිකාග්‍රයේ ඉස්මරල්ල වැදීගෙන ඉන්න වෙලාවක සද්දයක් ඇවිල්ලා වේගයෙන් කනට වදිනවා. වැදුනට පස්සේ අපේ හිත එක පාට දුන්නෙන් ගැසිලා ගිය එකක් වගේ අර වේගයේ තීව්‍රතාවය යනවා කනට යනවා. ගිය ගමන්ම ද්වේෂයක් පහළ වෙනවා මේක මොකද්ද මෙච්චර අමාරුවෙන් භාවනා මධ්‍යස්ථානයේ අවුරුද්ද මේ වාර ගන්න මෙතෙන් ආවට පස්සේ හොඳ මිනිසෙක් ඇවිල්ලා පහු වෙලා ඇවිල්ලා සුසුසු කාලා සිරිසිරි මල්ලක් කොල්ලලා සද්ද කරනවා. ඉතින් මිනිසයාට බැරි වුණාට පස්සේ එක මල්ල එළියෙන් තියලා ඉන්නේ. එහෙම නැත්නම් ඇවිල්ලා ඔක හිමිද තියන්න බැන්නේ. මේ භාවනා කරනවා කියලා තියෙන ඉතින් මේක පාට කරේට ගෙනිච්ච වගේ දිගින් දිගටම දිගින් දිගටම අර චිත්ත රූපයක් වහන ඕක දිගේම ද්වේෂිකරීලා කෙරේ. ඇත්තම සර්වඥය සඳහන් කරලා තියෙනවා මේ සද්ද නෙවෙයි අපිට බාධා කරන්නේ සද්දේ මතින් අපිට ඇති වෙන ද්වේෂ අනුශේ නිසා ඇති වෙන ප්‍රතික්‍රියාව තමයි කියන්නේ. ඒක හොඳටම පැහැදිලි කරන වේදනාවකදී සර්වඥය සඳහන් කරන වේදනාව කියලා කියන්නේ උලක්. වේදනාවට වෛර කිරීම කියලා කියන්නේ දෙවෙනි උල දෙකක් කරනොත් නම් ඉවසන්න බෑ කියලා කියනවා. වේදනාව ඉවසතයි. ඒකට මේ බටහිර ලෝකෙ මේක ගැන කතා කරන්න නැතු කියන්නේ ලෝකේ තියෙන දරුණුම වේදනාවක් තමයි ප්‍රසූත වේදනාව. අම්මලාව ඉවසන්නේ. එක බබෙක් නෙවෙයි දෙන්න හම් වෙන්නේ. ඒ වුණාට භාවනා කරනකොට නැසෙක් වහපන්. පසුදෙක් වහපන්. අප්පා වල්ලා අපන තරම තරයි. එමුණට ඒක නොවිය යුක්තක් කියලා හිතන නිසා. ඒ අර නිල්ලමෙ ඉන්න කාලේ මනුස්සය ජීලා තිබුණා මං හිතන්නේ මං හිතන්නේ ඒක තමයි දුොටින් මාත් කීක හිටි භාවනා කරනකොට ඒ ශාලාව ඇතුළේ මදුරු පිටක් කාලයක් තියෙනවා එනවා ඉතින් මේ මනුස්සයා දැනගෙන තියෙනවා මදුරු ආව ඉවසන්ට ඕනේ කියලා ඉතින් එළියට ගිහලා කරලා කනාරියක් ආපන් ඉතින් මදුරේ කෙනවලු ඉතින් කරපාන ඉවසාගෙන දැන් ඉතින් කිචි කිචි වල දත අපාගෙන කොහමරි මදුරවයි හරිනවා ඌ ගියාට පස්සේ ඕන කරන තව එකක් කියනවා ඕක කර කර ඉඳද්දී අන්තිමට මෙයාගේ අර ඉවසන මට්ටම සීමාව ඉක්මවලා මතෝ කීප දෙනෙක් කාල දැන් තව එකෙක් කනවලු දැන් ඇත්ත එක වරින්න බැරුව වහගෙන ඉන්නකොට බලනකොට එතන වහලා හිටියේ සමනලේ ඊට පස්සේ කල්පනා කරලා තියෙනවා මම මේ දැන් මේ කතාව අහනකොටම හිත ආවෙම අර මෙතෙක් විඳපු දැඩිවීම නිසා මේ මදුරේ කියලා තමයි ඊට පස්සේ ඇද්ද ගැරලා බලනකොට ඒ තවත් යෝගාවචරයේ භාවනාවට ආපේ කෙනෙක් සුදු කෙනෙක්ම විශාල අතංගුවක් අල්ලගෙන ගිහලා සමනල්ලු අල්ලනවලු ඒ කන්දේ. එතකොටම යාට හැඟීමක් ඇති වෙලා තියෙනවා මේ මිනිස්සු මේ රට ආයේ භාවනා කරන්න මේ රටේ තියෙන සමනල්ලු ඒ රට ගෙනලා බිස්නස් කරන එක වටින්නේ නැහැ කියලා තරහක් එනවා. ඉතින් ආ විස්තර කරලා තියෙනවා මට ඉස්සල්ලාම තරහාවේ මේ මధుරේ කාගු නිසා. මොකද මధుරෝ කාගා කාණ කියලා ඉවසා ගන්න බැරි ලබනොත් මధుරෙත් නෙවෙයි සමනලෙක් වගේ තරහයි. ඊට සමන්ලු අල්ලන එකටත් තරයි. ආදි වශයෙන් අපේ හිතේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒක දිගේ කියොත් ඒ නිසා මේ සමතයක් ගන්න නම් අර එන වේදනාව, එන සද්දේ, එන හිචිවිල්ල ස්වභාවික දෙයක් බවත් මේ මතින් කරුණා කරලා කර්ම රැස් නොකර ඉන්න. මේකට කියන තියෙන චේතනා කරන්න දෙපයි. මේ චේතනා කියන වචෙන්ම තමයි සංස්කාර කියන්නේ. සර්වඥාන්සේගේ දේශනාව හැටියට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා තුනක් සඳහන් කරලා තියෙනවා. මේ භාවනාදී කරන මේ සංස්කාර සමතේකටපත් කිරීම. ඒක තමයි පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්ඛති, පස්සම්බයං චිත්ත සංකාරං අසසිස්සාමිති සික්ඛති කිය ඒ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කර තිනවා ඒ ඒ සංස්කාර තේරුම් ගත්තට පස්සේ ඒ සංස්කාරයල අපි කුක්කණ්ඩ හැදුවට අපි නොකිපි මේ සංස්කාරයන් දිහා බලාවන්ල ඒක එහෙම සංසිඳ වීම තමයි අපි මේ හික්මීම කියන එකෙන් කාය සංඛාර වචී සංඛාර නැත්නම් කාය කර්ම වචී කර්මන්ත කිරීම සීලය කියලා කියනවා ඊට පස්සේ චිත්ත සංඛාරයන් පිළිබඳ අවබෝධ කිරීම තමයි මෙතන ගොඩාක් සමාධිය කියලා සඳහන් කරන්නේ. ඒකව සංසිද්ධ වීම සඳහා අපිට වෙන කිසිම පලිහක් හෝ වෙන කිසිම සන්නාහයක් මොකක්වත් නැහැ. එකම දෙය ඉතුරු වෙන්නේ අපිට ඒ ඉවසීමේ ශක්තිය තමයි. ඒ යොසීමේ ශක්තියක් පටන් ගන්නකොට අපි නම් ගොඩක් අඩුයි. අපි කුප්පන දේවල් බරපතලයි. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ ශබ්ද නැතැනකට යනවා. ඇස් දෙක වහගන්න. සුවඳ නැති ගඳ නැතැනකට යනවා. කතා නොකර කතා කෑම නොකා කය හිත දිව තැම්පත් කරනවා. කයත් තැම්පත් කරලා ඉතාමත්ම ප්‍රසස්ත තත්වයන් යටතේදී සංයන්තං සතිය අඳුරගන්න. අඳුනගෙන සතිය ටික ටික වැඩෙනවයි කියලා කියන්නේ එච්චරම ප්‍රසස්ත තත්ත්ව නැති වුණත් හිත වට ගන්න නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව මේ සතිය දින්ගිත්තක් අවදව ගෙනියන සමාධිය තව ටිකක් දුරට ගෙනියන කොහොම මේ යනකොට යනකොට මේ සමාධිය ඝන බහල වෙන්නලා මේ සමාධිය වැඩ කර ගන්න පුළුවන් දයක් වඩපත් කරන්න වැල්ලි ගහුවත් කරගෙන බබලයක් වඩපත් වෙන්න නම් මේ කුංචි කුංචි බාධා වලින් තමයි ඒක දිනු පාම් කරලා දෙන්නේ ඒ නිසා වේබුසයාඩෝ කියලා මහසිසාඩුගේ සමකාලීන ස්වාමීන් වහන්සේ නමක් හිටියා මම දැන වේබුසාඩෝ කලින්ම පවත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට නිතරම මතක් කරන්නේ යම් කිසි වෙලාවක අපිට දොරේ යන්නේක සිරිසිරි මල්ලේ සද්දෙට කොට්ටයක් දාන සද්දෙට හිත කැඩෙනවා. අපිම විනිශ්චය කර ගන්න ඕනේ කියලා මට තියෙන සමාධිය දොරේ යන්නට කැඩෙන සමාධියක් කියලා හිතාගන්න. කැස්සකට කැඩෙන සමාධියක් මට තියෙන කියලා මේ සමාධි මට්ටම ඉහළ දාගත්තොත් මට මේක ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒ සාද ප්‍රශ්නයක් වීමෙන් මතක් කරලා තියෙන්නේ මගේ සමාධිය දුර්වලකම ගියාක සත්‍ය අධිකරප එක්කනා ගැන හිතන්න යන්න එපා. කවදා හෝ මේක මෙන්න මේ විදිහට සම්‍යක් දෘෂ්ටියෙන් බලලා ඒ සද්ද සියේ දිපාදා කරගන්න නැතුව සතිය පිහිටවන්න හිත දියුණු කරපු දවසේ සමාධියක් ඇති වෙච්ච දවසේ සියුම් ස්තුතියක් මතුවේ කියලා කියනවා එදාමට සද්ද කරපු නිසා කෙනා නිසා තමයි මගේ මේ සමාධිය අද එලිපත්ත පැනලා ශක්තිමත් වෙන්නේ කියලා. එන්න එන්න එන්න එන්න තමන්ට මේ භාවනා කරන බාධා කරපු අය තමයි ඇත්තටම අපි ප්‍රගති පරීක්ෂණයට ලක් කරලා තියෙන්නේ. ඒ නිසා අපි දවසක ඒ සෑම කෙනෙකුටම පින් දෙයි කියලා. හැම කෙනෙකුට ස්තුතිවන්ත වෙයි කියලා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ කියප එකක් දවන්නේ පරිවර්තක කියප එකක් දන්න කියලා තියෙනවා. භාවනා කරනකොට නැගිටලා ගිහිල්ලා මේ මනසට පිස්තුති කරන්න තරම් මොඩ වෙන්න එපයි. ඉතින් පින්දේ කියලා තියෙනවා මේ සමාධිය දියුනේ කියනකොට. සර්වචනාසේ සඳහන් කරන්නේ උන්වහන්සේට අන්‍ය තීර්ථක ශ්‍රාවකෙක් ඇවිල්ලා මතක් කරලා කියනවා ස්වාමීන් වහන්සේ මම අදහන්නේ මෙහෙම ගුරුවරේ කොහොමද කියනවා නම් මගේ ගුරුවරයා ගමනක් යන වෙලාවේදී පාරයිනේ ඒ ගහක් මුල ජංගා විහරණය සඳහා ටිකක් වෙලා බණ භාවනා කරලා තියෙනවා. මේ භාවනා කරනකොට යාගේ ගෝලියොත් ළඟ වාඩි වෙනදලා තියෙනවා. එතෙන්දී හොඳටම ග්‍රීෂ්ම ඍතුවේ ඒ පාරේ ගල් 500 කියලා සම්පූර්ණ දූවිලි වලාවක් ඇති වෙලා තියෙනවා. එකක් පිටිපස්සේ එකක්. එimhe යනකොට මේ තවුස්තුමාගේ නෑ මේ නායකතුමාගේ මුළු ඇඟ දූවිල්ලෙන් වහිලා එයාගේ සමාධිය නැගිටලා බලනකොට මුළු ඇඟම රතු පාට වෙනවා. ඉතින් ඒකම අහලා තියෙනවා ආයතන භාවනා කරන අයගෙන් මොකද උනේ කියලා. ඊට පස්සේ කියනවා ඔබතුමා ගැඹුරු සමාධියේ ඉන්නකොට මේ ගල් 500ක් ගියා මෙතන ගල් 500 ළඟට දූවිල්ල කියලා. ඉතින් ඉන්නේ එවැනි සමාධියක් මගේ ගුරුන් වහන්සේ නැත්නම් මගේ ආචාර්යන් වහන්සේ කියනවා කියලා මේ ਸਰවචනසික කියනවා ਸਰවචනසික කියනවා මමත් ශ්‍රාවකේ මමත් දවසක් කුඹුරු ගොවිතැන් කරලා කුඹුරු කපාගත්ත යායක මම පිටුරු මඩුවකට වෙලා හිටියා. මිනිස්සු කොළපාගෙනකොට පිටුරු මඩු ගන්නවා. පිටුරු මඩු කොටලා බුසාගාර කියලා කියන එක කියන්නේ බෝල් මඩුවක් කියලා. බෝල් පොළොව තැනක. එහෙම ඉඳලිවල මම පරියන්කේ නැගිටලා බලනකොට මුරු එළියාය පුරාම සැරේ. විශාල සෙනඟක් එකතු වෙනවා. පස්සේ මේ මඩුව ඉස්සර දක්ම කරන ගමන් ඉතින් මිනිස්සුන් අහලා කියනවා ඇයි මේ සෙනඟ කියලා. ඊට කිව්වලු ඔබ වහන්සේ දන්නේ නැද්ද? ඔබතුමා දන්නේ නැද්ද? දැන් පොඩ්ඩක ගිහම ආ විශාල වැස්සක් වැස්සා අකුණක් ගැහුවා. මේ කුඹුර මේ අස්වද්දා අස්වද්දා හිටපු බින්නක මහා හිටපු නියු සහෝදර දෙන්නේ කෙතන මැරලා ගියා ගොම්බාණක් නැතුවා කියලා. කිලවලු මේ ඔබතුමා කොහොමද කියලා. ඊට පස්සේ මමත් හිතේ මේ කුසාකාරම තමයි. ඒක නිින්ද කියන්නේ. නෑ කිව්වා. දැන් හොඳ භාවනා මේ කියන්නේ. නැත්නම් ඒ අකුණු සත්‍යයක්වත් ඒ අර මහදෙනෙක් කරන කර්ම දෙයක්වත් බාධාක් වෙලා නැහැ. ඒකලා සර්වඥාචාර ශ්‍රාවකයන් අහලා තිනවා මේ ගල් 500 සද්දෙද ඉවසනයකට අමාරු ඒ නැත්තම් මේ කන ගානගේ අකුණක් ගන්න එකද කියලා. ඊට පස්සේ මම සැකෙන්න ඇත්තටම ඔබ වහන්සේ කරපේක මගේ ආත්ම වහන්සේට වැඩිය දක්ෂකමක් කියලා. ඒක සර්වඥාචාර ගන්නේ ඒ වගේ පැමිණෙන බරපතල බාධාවක් පවා. ඉවසා දරාගෙන ඉන්න පුළුවන් නම් මිස ඒ බාධාවත් එක්ක රණ්ඩු කරන්න හෝ ඒ බාධාව මට විරුද්ධ ආපදයක් කියලා ගණන් ගන්න ඕනේ නෙවෙයි. අන්න ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා නම් මේ සම්මාදිට්ඨිය විස්තර කරන්න පුළුවන් ඉන්නේ අන්න අපන්නක ප්‍රතිපදාවෙන් තමයි. අවිරුද්ධ ප්‍රතිපදාව. ඒක සමාන වචන කීපයක් මම බලනකොට මට හම්බුනේ මේ සාමීච ප්‍රතිපන්න කියන්නේ උකට තමයි. යම් කිසි පිරිසතර යම් සාමීචයක් තියෙනවා නම් Taman එතන ගිහලා ඒක කලබල කරන්න යන්න බෑ. ඒගොල්ලන්ගේ සාමීචය මොකද්ද කියලා අහගන්න. ඔතේ ආපටිපදා මොකද්ද කියනවා. ඒ අනුව එළබෙනවා. ඒ වැරදියක් වෙන්න පුළුවන්. අසාධාරණ දෙයක් වෙනවා. නමුත් ඒ සමිතියේ ඉන්න ගමන් ඒක යටත් වෙනවා මිසක් වෙන ඒවා වෙනස් කරන්න ගියොත් අපිට ඒ සමිතියේ දිගටම ඉඳ වෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ වැවිලියක් ආවට ගියාට පස්සේ වවුලා පුටුවක් ඉල්ලන්න යන්නේ නැහැ කියලා. ඊට ගියා නම් එළියලා ළමයි කරන දෙයක් කරන්න වෙනවා. එහෙම නැතුව මම යන නිසා මට වැවිලි බලන්න මම යන්නේ මට පුටුවක් දෙන්න ඕනේ. එයා ගෙදර පුටු නැත්තම් හයර් කරලා හරි පුටුවක් ගෙනත් දෙන්න ඕනේ. එහෙම අපේක්ෂාවක් තියාගන්න එපා. යෝගාවචරයට කිසිම අයිතියක් නැහැ. එහෙම කිසිම දෙයක් අපේක්ෂා කරන්න. අපන්න ප්‍රතිපදා සාමිච්ච ප්‍රතිපන්න භාවයේ තියෙන්නේ ඒ තියෙන தත්ත්වයෙන් තමයි ජාම් බේරගන්න එක තමයි. එහෙම නැත්නම් අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ. රණ කියන්නේ රණ්ඩුව. අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ කවුරු කොහොම තමන්ගේ කුරුට්ටුවට ආවත් සත්‍යාපත් නැහැ පටලවා ගන්න. වේදන ඇවිල්ලා අපි කුප්පණ්ඩ හදනවා. ශබ්ද ඇවිල්ලා අපි කුප්පණ්ඩ හදනවා. ඉතිවිලි ඇවිල්ලා අපි කුප්පණ්ඩ හදනවා. ඒකට අපි කුප්ප වෙන්න නරකයි. අපි ඒකට කිපෙන්නේ නැතුව බලහින්න පටන් ගත්තොත් ඌව එන්නේ මොකද්ද පණිවිඩයකට තමයි පණිවිඩ දුන්නත් පස්සේ අනිවාර්යයෙන්ම යනවා. පණිවිඩේ දෙන්නේ ඉස්සර කලබල කෙරුවොත් කවදාකවත් යන්නේ. ඒසාව දිගට ඉන්නවා නම් ඉන්නෙම අපි ඒකට උරුට්ටු වෙන නිසා. ආනේ මේ විදිහට මේ කම්මසකත පැතුම් මේක විශ්ව ගන්න පුළුවන්. මේ සමත සම්මාදීච්චයකට හිත නංවනවා කියලා කියන්නේ ඊට යටින් කියන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උත්තච්ච කුච්ච කියන අර තමන්ට පමණක් වැටෙන අනුන්ට නොවැටෙන සිවුම් මට්ටමේ කෙලෙස් වර්ගයක් එක්ක කරගෙන යන සතරක්. මේ කෙලෙස් දැන හෝ නොදැන නිවන ආවරණය කරන නිසා වඩ නීවරණ කියනවා. ඒ නීවරණ ධර්ම දුරු කිරීම සඳහා ඒ හිතේ විතක්ක ਵਿਚාර පීචි සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහක් ඇති කරලා ඒ එක එක නීවරණයක් එක එක ධානයකින් ධානාංගයකින් නැතිකොට පස්සේ තමයි ඒ සමතේ ඇති වෙන්නේ. ඒක සමත භාවනාවේදී ත්‍රිපස්සනා භාවනාවේදී ඒකාකාර විදිහට සිදු වෙනවා. සමත භාවනාවේදී මේ ඇති වෙන తত্ত্বය ආත්මනාවක්සේ අරමුණට දැස ගැනීමක් තුළ සිදු වෙන අතර විපස්සනා වෙදී අරමුණු මාරු වෙද්දී අරමුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක ගන්න පුළුවන් තරම් විමුක්තාවයක් තියෙද්දී අරහා සමාන නීවරණයන්ගෙන් තොර වෙච්ච විනීවරණ තත්වයක් කල්ල චිත්තං මුදු චිත්තං උදග්ග චිත්තං පසග්ග චිත්තං විනීවර චිත්තං කියන එක ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක කවදාකවත් ලැබෙන දෙයක් නෙවෙයි. මේ රණ්ඩු කරලා ලබන දෙයක් නෙවෙයි. ඒ ලැබෙන දේ ලැබෙන ආකාරයට අවස්ථානෝචිතව කටයුතු කිරීමෙන් කරන දෙයක්. අන්න ඒ සඳහා සර්වඥාන්සේ සඳහන් කරනවා සීලානුගහිතට පස්සේ සුතානුගහිතේ සහ සාකච්ඡානුගහිතේ එන්න ඕනේ සමතනුගහිතක් වෙන්න. මේ සමාධි අනුගාරිකයක් වෙන සමාධි මේ සම්මාදිකයක් ඇති කරගන්න. ඉතින් ඇත්තටම අපි භාවනාවේදී හුඟ දෙනෙක් කතා කරන්නේ මෙන්න මේ තරම. මේක එච්චර සාර්ථකත්වයකට පත් කරගන්න බැරිනොත් විපස්සනා කරගන්න බැරි වෙනවා. මේක සාර්ථක වුණයි කියලා අනිවාර්ය විපස්සනට යන්නේත් නැහැ. ඒක සඳහා කළ යුතු අනුග්‍රහ තියෙන නිසායි සර්වචනසේ විපස්සනා අනුග්‍රහයක් කතා කරලා තියෙනවා. ඉතින් අද අපි මේ වෙනකොට සෑහෙන වෙලාවක් ධර්ම දේශනාවට ගත නිසා හැකිතා කරුණු සමතනුග්ගයි චේතනා සමත සම්මාදිට්ඨිය සම්බන්ධව කතා කරන නිසා අනිත් දවසට ඒක පිළ විපස්සනා සම්මාදිට්ඨිය පිළිබඳ කතාවට ඉතුරු කරලා අපි මේ දවස්වා විඳින අත්දකින කිසිම දෙයක් භවනා ශේෂ්ඨයෙන් පිටකීකයක් නෙවෙයි පිටකී දෙයක් නෙවෙයි මේකෙන් හරියට මේන වාදක ධර්මීය මුලමදාක වශයෙන් දැකීමෙන් ප්‍රතික්‍රියා නොකිරීමෙන් අපි ඉගෙන ගන්න මොකද්ද මම කියන්නේ කවුද කියන. නැත්නම් මගේ චර්ිත ලක්ෂණ මොකද්ද කියලා. මේ දේ ඉගෙන ගන්නකොට කිසිම දවසක සතුටක් එන්නේ නැහැ. Taman උසස් කියලා හිතාගෙන ඉන්න කෙනාට. සතුටක් එන්නේ නැහැ. ඇත්ත දකින්න අකමැති කෙනා. ඇත්ත දකින්න කැමති කෙනාට දකින්න වෙන්නේ Tamanගේ චර්ිතයේ තියෙන අඩුපාඩුකම් ටිකක් එන්න කවදාකවත් දැක්කත් නැති බලාපොරොත්තු වෙච්ච නැති කෙලෙස් වල කරන මායමක් අහන්න එක දැකලා සතුටු වෙනවා නම් ඒක නට කියනවා සත්‍යයේ කැමති කෙනෙක් සත්පුරුෂයෙක් කියලා. ඒවා දැකලා ඒවා මකන්න හදනවා නම් අකමැති වෙනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක් වෙනවා. ඒ නිසා අපි බණහීමේ ධර්ම සාකච්ඡා කිරීමෙන් කරන්න හදන්නේ ඇතුළත අපි ළඟ තියෙන අසත්පුරුෂ ධර්ම සම්පූර්ණයෙන් අයින් කරලා සත්පුරුෂ ධර්ම වෙනුවෙන් සර්වචනාසේ ඉදිරිපත් කරපු මේ ක්‍රම සහ විදි ලං කර ගැනීමෙන් අපි මේ කරගෙන යන භාවනාවට අනුග්‍රහ කිරීම. ඒ සාසිරු දිනාට මේ ධර්ම කොටාසය තම තමන්ගේ ඒ තියෙන දුර්ලභ දුෂ්කරතා මග හැරීමේ ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැතර කරනවා සියලු දිනාටම ඒ බලාපොරොත්තු වෙනා වූ සමතයක් සංහිඳියාවක් මේ පරි මේ භාවනා වැඩසටහන් තුළම අධ්‍යක්ෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.